ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිපීඨේ පීඨාධිපති මහාචාර්ය අතිපූජනීය මොර්ගොල්ලාගම උපරතන නායක ස්වාමීන් වහන්සේ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 ගජ්ජිතානෝ වස්සිතා වස්සිතානෝ ගජ්ජිතා නේව ගජ්ජිතානෝ වස්සිතා ගජ්ජිතාච වස්සිතාච ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ වලාහකා ඒවමේවං කෝ භික්ඛවේ චත්තාරෝ වලාහකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ගජ්ජිතානෝ වස්සිතා වස්සිතානෝ ගජ්ජිතා නේව ගජ්ජිතානෝ වස්සිතා ගජිතාච වස්සිතාචාති සාදු සාදු සාදු ධර්මශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ අවස්ථාවේ දේශනා කරන මේ ධර්ම දේශනාව සඳහා මාහට මාත්‍රිකා වශයෙන් ලැබුණේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එවැගේම පඨම වලාහක වර්ගයේ සඳහන් වෙන වලා පඨම වලාහක සූත්‍රය විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවෙන් කතා කරන්නේ සාකච්ඡා කරන්නේ පුජ්‍යලයන් හතර දෙනෙක්ගේ චරිත ස්වභාවය පිළිබඳව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ අනේ පිරිසිදුතුමා විසින් සකස් කරන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ උන්වහන්සේ එක්තරා දවසක භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ වලාහකා කත මේ චත්තාරෝ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ එහෙමත් නැත්නම් වැහි බලාකුළු අරගත්තාම සතර ආකාරයක සතර වර්ගයක වැහි බලාකුළු තිබෙනවා මොනවද මේ වැහි බලාකුළු වර්ග හතර ගජ්ජිතානෝ වස්සිතා ගිගුම් දෙනවා ගර්ජනා කරනවා මහ හඬින් මේක ගර්ජනාවන් කරනවා නමුත් වැසි වසින්නේ නැහැ ගජ්ජිතානෝ වස්සිතා ගිගුම් දෙනවා වර්ෂාපතනයක් වැහි බිඳුවක්වත් මේ මහ පොළොවට පතිත වන්නේ නැහැ ඒ වගේම වස්සිතානෝ ගජ්ජිතා මේ මහා පොළොවට ඇද හැලෙන මහා වර්ෂාවන් තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය වශයෙන් වසින වර්ෂාවන් තිබෙනවා. කෙසේ වෙතත් වැසි වසිනවා කිසිදු මේඝ ගර්ජනාවක් නැතිව කිසිදු ශබ්දයක් නැතිව කිසිදු හඬක් නැතිව වර්ෂා පතනය ලැබෙනවා නමුත් ගිගුම් දීමක් හෝ ගර්ජනාවක් ඇසෙන්නේ නැහැ ඒ වගේම නේව ගජ්ජිතානෝ වස්සිතා ගිගුම් දීමක් ඇත්තෙත් නැහැ වර්ෂාපතනයක් ඇත්තෙත් නැහැ නමුත් වැහි වලාකුළු තිබෙනවා වැහි වලාකුළු බර වී තිබෙනවා ඒ වුණාට ගිගුම් දීමක් හෝ වර්ෂාපතනයක් අපි දකින්න පුළුවන් කමක් නැහැ ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් වැහි වලාකුළු වර්ගයක් තිබෙනවා ගජ්ජිතාච වස්සිතාච ගිගුම් දෙනවා, ගර්ජනා කරනවා, ඒ වගේම වැසිත් වසිනවා. මෙන්න මේ ආකාරයට ගර්ජනා කරනවා වසින්නේ නැහැ. වහිනවා ගිගුම් දෙන්නේ ගර්ජනා කරන්නේ නැහැ. ගර්ජනා කරන්නේත් නැහැ, ගිගුම් දෙන්නේත් නැහැ. වසින්නේත් නැහැ. ඒ වගේම ගිගුම් දෙනවා, ගර්ජනා කරනවා, වැසිත් වසිනවා. මෙන්න මේ වගේ වැහි වලාකුළු හතරක් දකින්න පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා පින්නතුනි ඒව මේවංකෝ භික්කවේ චත්තාරෝ වලහකූප්මා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි මහණෙනි මෙන්න මේ වැහි වලාකුළු හතර වර්ග හතර වගේ මේ ලෝකයේ මිනිසුන් වර්ග හතර දෙනෙකුත් වර්ග හතරකුත් ජීවත් වෙනවයි කියලා. කවුද මේ හතර දෙනා? කතමේ චත්තාරෝ මේ හතර දෙනා කවුද? ගජ්ජිතානෝ වස්සිතා ගිගුම් දෙනවා ගර්ජනා කරනවා වැසි වසින්නේ නැහැ. වස්සිතානෝ ගජ්ජිතා වැසි වසිනවා ගර්ජනා කරන්නේ නැහැ. නේව ගජ්ජිතානෝ වස්සිතා ගර්ජනා කරන්නේත් නැහැ වසින්නෙත් නැහැ. ගජ්ජිතාච වස්සිතාච ගර්ජනා කරනවා වර්ෂාවකුත් ලබා දෙනවා මෙන්න මේ ආකාරයට ලෝකයේ දෘශ්‍යමාන වෙන දකින්නට ලැබෙන බලාකුළු වර්ග හතරක් ඇති බවත් ඒ බලාකුළු වර්ග හතර හා සමානව ගති ලක්ෂණ තිබෙන පුජ්‍යලයෝ හතර දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන බව අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කොට වදාලා. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පින්නතුණි මේ කෙටියෙන් සඳහන් කරන් තිබෙන කාරණාව නැවත වතාවක් භික්ෂූන් වහන්සේලාට විස්තර වශයෙන් දේශනා කරනවා. වැහි වලාකුලක් අරගත්තාම ගර්ජනා කරනවා වසින්නේ නැති වහිනවා ගර්ජනා කරන්නේ නැති ගර්ජනා කරන්නේත් නැති වහින්නේත් නැති ගර්ජනා කරන වැසි වැසිලා වැසිව ලබා දෙන වලාකුළු හා සමාන මේ පුජ්‍යලයෝ හතර දෙනා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ඊ타මත්ම සරල පුංචි උපමාවක් අරගෙන මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගේ චරිත ස්වභාවයන් හතරක් පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මේ ආකාරයට පින්නතුනේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ මිනිසුන්ගේ ගති ස්වභාවයන් හඳුනාගෙන ඒ ගති ස්වභාවයන් මනමින් හඳුනාගෙන මිනිසුන් ඇසුරු කරන්න පුළුවන් නම් අපට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතය සකස් කරගන්න. අපේ ජීවිතය නිවැරදි දිශාවකට අරගෙන යන්නට. ඒ කුමක් සඳහාද? බුදුරජාණන් වහන්සේ ඊටමත් පැහැදිලිව මේ ලෝකයේ මිනිසුන්ට දේශනා කරලා තිබෙනවා මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ අපේ ජීවිතයේට අපි අපේ ඇසුරට ළඟා කරගත යුත්තේ කොයි වගේ පුජ්‍යලයන්ද කියලා. වලාහ කෝපම සූත දේශනාවේ සඳහන් කරන කාරණාවන් සිහිපත් කිරීමට මත්තෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් පුජ්‍යලයන්ගේ චරිත ස්වභාවයන් කිහිපයක් පිළිබඳව මා ඔබට සිහිපත් කරන්න කැමැතියි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ජඹුරු දේශනාවක් වන අභිධර්ම පිටකයේ සඳහන් වෙනවා පින්නතුනි පුජ්‍යලයන්ගේ චරිත ස්වභාවයන් හයක් පිළිබඳව චරිත හයක් පිළිබඳව අභිධර්ම පිටකය අපිට දකින්නට ලැබෙනවා. ඒ චරිත අතර රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හැටියට අපිට මේ චරිත වර්ග හයක් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. අධික රාගයක් තිබෙන අය, අධික ද්වේෂයක් තිබෙන අය මේ විදිහේ චරිත ලක්ෂණ වලින් හෙබී පුජ්‍යලයෝ මේ සමාජයේ ජීවත් වෙනවා. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට පින්නතුනි මෙන්න මේ පුජ්‍යලයන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට මේ සමාජයේ නිවැරදිව ජීවත් වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක තවත් පුජ්‍යලයෝ හතර දෙනෙක් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. කවුද මේ පුජ්‍යලයෝ හතර දෙනා? තමෝ තම පරායන, තමෝ ජෝති පරායන, ජෝති තම පරායන, ජෝති ජෝති පරායන. තමෝ තම පරායන කියලා කියන්නේ පින්නතුනි අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුජ්‍යලයා. අඳුරේ ඉපදිලා තමන්ගේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත හේතු කොටගෙන තමන්ගේ සිත, කය, වචනය කියන මේ තුන් දොරින් වැරදි ක්‍රියාවන් සිද්ධ කරලා අන්ධකාරයෙන් අන්ධකාරය තමන්ගේ ජීවිතය ගෙනියන චරිත ස්වභාවයේ තිබෙන පුජ්‍යලයා තමයි තමෝ තම පරායන කියලා කියන්නේ. ඒ වගේම තමෝ ජ්‍යෝති පරායන අන්ධකාරයෙන් ආලෝකය කරා ගමන් කරන පුජ්‍යලයා. තමන් මේ ලෝකයේ ඉපදෙනකොට අන්ධකාරයේ ඉපදුනත් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කරන දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා මේ ලෝකේ ඉපදුනත් ඒතනට ඊටමත් බුද්ධිමත්ව තමන් කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය එහෙමත් නැත්නම් තමන්ගේ සිත කය වචනය කියන මේ තුන් දොරින් යහපත් ක්‍රියාවන් සිද්ධ කරලා අන්ධකාරයෙන් ආලෝකය කරා ගමන් කරන චරිත ස්වභාවයන් තිබෙන පුජ්‍යලයෝ මේ සමාජයේ ජීවත් වෙනවා. ඒ වගේම ජෝති සමපරායන ආලෝකයේ ඉපදිලා තමන්ගේ ජීවිතය තමන්ගේ සිත කය වචනය කියන මේ තුන් දොරින් වැරදි ක්‍රියාවන් සිද්ධ කරලා ආලෝකයෙන් අන්ධකාරය කරා අරගෙන යන චරිත ස්වභාවයන් තිබෙන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ වගේම ජෝති ජෝතිපරායන මේ කුජලයාගේ ස්වභාවය තමයි පින්නතුනේ ආලෝකමත් ජීවිතයක් හැටියට මේ ලෝකේ ඉපදිලා තමන් තමන්ගේ සිත, කය, වචනය කියන මේ තුන් දොරින් යහපත් ක්‍රියාවන්ම සිද්ධ කරලා යහපත් දේවල්ම කරලා තමන්ගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකේ කරා අරගෙන යන චරිත ස්වභාවයන් තිබෙන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි මෙන්න මේ පුජ්‍යලයන් අතරින් අපට පුළුවන්කම තිබෙන්න ඕනේ අන්ධකාරයෙන් ආලෝකේ කරා ගමන් කරන චරිතයේ තිබෙන පුජ්‍යලයා ඒ වගේම ආලෝකයෙන් ආලෝකේ කරා ගමන් කිරීමේ හැකියාවක් තිබෙන චරිත ලක්ෂණ තිබෙන පුජ්‍යලයා අපේ ඇසුරට අරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් අවස්ථාවක පින්නතුනේ අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ විචක්කුම් පනසේවේත සෙට්ටම් පුරිස පුග්ගලං කියලා. උන්වහන්සේ තව අවස්ථාවක දේශනා කරනවා අන්ධය ඇසුරු කරන්න එපා. එවැගේම එක ඇසක් තිබෙන කෙනා ඇසුරු කරන්න එපා. ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ කවුද? ඇස් දෙකම තිබෙන කෙනා. මෙතනදී සඳහන් කරන්නේ පින්නතුනේ කුජලයාගේ චරිත ස්වභාවය. අන්ධයා කියන්නේ කවුද? මෙතන අන්ධයා වශයෙන් සඳහන් කරන්නේ Tamange මෙලව ජීවිතයත්, පරලොව ජීවිතයත්. එසේත් නැතිනම් ආධ්‍යාත්මික ජීවිතය සහ භෞතික ජීවිතය කියන මේ අංශ දෙකම අඳුරු කරගත් චලිත ලක්ෂණ වලින් හැදි පුජ්‍යලයා තමයි අන්ධයා කියලා කියන්නේ. එක ඇසක් තිබෙන කෙනා කියන්නේ කවුද? එක්කෝ මෙලව ජීවිතය ගැන පමණක් හිතන. එහෙමත් නැත්නම් පරලොව ජීවිතය ගැන පමණක් හිතන චරිත ලක්ෂණ තිබෙන පුජ්‍යලයා පින්නතුනි එක ඇසක් තිබෙන කෙනා පමණයි. ඒ වගේම ඇස් දෙකම තිබෙන කෙනාගේ චරිත ලක්ෂණය තමයි පින්නතුනි මේ ලෝකයේ මිනිස්සෙක් වශයෙන් ඉපදිලා තමන් ලබාගත් මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය මේ මිනිසත් බව ආරක්ෂා කරගෙන මිනිස්සෙක් ගාව තිබිය යුතු මිනිසෙක් සතු විය යුතු මිනිස්ය ගුණධර්ම ආරක්ෂා කර ගනිමින් ආදරය දයාව කරුණාව මෛත්‍රී ආදී මෙන්න මේ ගුණධර්මයන් Tamanගේ ජීවිතේ ළඟා කරගෙන කටයුතු කරන පුජ්‍යලයා අන්න ඒ තැනැත්තාට මෙලව ජීවිතේ සාර්ථක කරගෙන එවැගේම පරලොව ජීවිතේ සාර්ථක කරගෙන භෞතික සහ ආධ්‍යාත්මික කියන මේ අංශ දෙකම සාර්ථක කරගැනීමේ චරිත ලක්ෂණයක් තිබෙන පුජ්‍යලයා තමයි ඇස් දෙකම තිබෙන කෙනා කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි අපි මේ සමාජයේ ජීවත් වෙනකොට මෙන්න මේ වගේ ගති ලක්ෂණ තිබෙන මිනිසුන් අපිට මුණ ගැසෙන්න පුළුවන්. ඒ නිසා ඒ පුජ්‍යලයන් නිවැරදිව හඳුනාගෙන අපි කටයුතු කරන්න ඕනේ කවුද? මෙලව ජීවිතයක් සරලව ජීවිතයක් කියන මේ අංශ දෙකම සාර්ථකව ගෙනියන්න පුළුවන් පුජ්‍යලයා තමයි අපේ ඇසුරට අපි ළඟා කර ගන්න ඕන කරන්නේ. ඒ නිසා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පඨම වලාහක සූත්‍රයේ තුලින් අපිට පුජ්‍යලයේක් මනාව හඳුනා ගන්න පුළුවන් ආකාරය දේශනා කරලා තිබෙනවා. තවත් අවස්ථාවක පින්නතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල රජුරවන්ට. කුසල රජුර එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතරු සාමීචයේදී නවස්ථාවක උන්වහන්සේ වැඩ වාසය කරපු විහාරස්ථානයේ අසලින් ගමන් කරනවා ජටිලයෝ හත් දෙනෙක්. මේක සඳහන් වෙන්නේ සත්ත ජටිල සූත්‍රයේ. මේ ජටිලයෝ මේ අවස්ථාවේදී මේ විහාරස්ථානයේ ගාවින් ගමන් කරනකොට කොසල් රජුව නැගිටලා බුදුරජාණන් වහන්සේ සමග මේ කතා කරමින් හිටපු මේ පිළිසඳර නවත්තලා අර ජටිලයන් දිහාවට හැරිලා වන්දනා කරනවා ගරු කරනවා මේ ලෝකයේම රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවාද එවැනි රහතන් වහන්සේලාට මාගේ নমස්කාර වේවාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ රජුරවන්ට ප්‍රකාශ කරනවා මහරජතුමනි ඔය යන්නේ රහතන් වහන්සේලා නෙමෙයි අඩුම ගානේ රහතන් වහන්සේ කෙනෙක් වීමට සුදුසුකමක්වත් නැති කිසිදු ප්‍රතිපත්තියක් නැති පිරිසකුයි ඔය ගමන් කරන්නේ කියනකොට රජ්ජුරුව ප්‍රකාශ කරනවා "ඔව් ස්වාමීනි මේ ජටිලයන් පිරිසක් හැටියට මේ පූජකයන් පිරිසක් හැටියට සැරසලා මේ ගමන් කරන්නේ එවැනි පිරිසක් නෙවෙයි මගේ චරපුරුෂයෝ කණ්ඩායමකුයි මේ ගමන් කරන්න කියලා. අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ රජුරවන්ට දේශනා කරනවා මහරජතුමනි මේ ලෝකයේ ඉන්න මිනිසුන් නිවැරදිව හඳුනා ගන්න සිල්වතා කවුද? දුසිල්වතා කවුද? එවැගේම ප්‍රඥාවන්තයා කවුද? මෝඩයා කවුද? ශක්තිවන්තයා කවුද? දුබලයා කවුද? මේ ආදී වශයෙන් විවිධ චරිත ලක්ෂණ වලින් හෙබි පුජ්‍යලයා හඳුනා ගන්නට ඒතනත් ඇසුරු කරන්නට ඕනේ. බුදුහාරු දේශනා කරනවා සංවාසේනකෝ මහරජ සීලවන්තෝ වේ තබ්බෝ සංචකෝ දීගේන අද්දුනාන ඉත්‍රේන පඤ්ඤාවතාකෝ නෝ දුප්පඤ්ඤෝ බුදුහාර දේශනා කරනවා මහරජතුමනි සිල්වතා කවුද කියලා හොඳට තෝරා බේරා ගන්න හොයා ගන්න අපි ඒතනත්තා ඇසුරු කරන්නට ඕනේ සංවාසයෙන් තමයි ඒතනත්තා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හැබැයි පුංචි කාලයකින් නෙමෙයි සංචකෝ දීගේන අද්දුනා බොහෝ කාලයක් ඇසුරු කිරීම අපට පුළුවන්කම ලැබෙනවා නියම පුජ්‍යලයා හොයා ගන්නට හැබැයි දීර්ඝ කාලයක් ගත වෙනවා කෙටි කාලෙක අපිට පුජ්‍යලයක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පඤ්ඤාවතාකෝනෝ දුප්පඤ්ඤෝ ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ ප්‍රඥාවන්තයාට මිසක් මෝඩයාට නෙමෙයි කියලා. මෙන්න මේ ආකාරයට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ ජීවිත ළඟා වෙන විවිධ පුජ්‍යලයන්ගේ අසුර නිසා අපි විවිධාකාර වැරදි ක්‍රියාවන් කරන්න ඉඩපස්ථා වැඩි. යම්කිසි ආකාරයකින් අපේ ජීවිතේට ගැටකපන්නේක් ලං වුණොත් එහෙමත් නැත්නම් සුරාසොරේක් ලං වුණොත් එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට මනුෂ්‍ය ඝාතනයන් ආදී කර මිනිමරුවෙක් ළඟා වුණොත් මේතනත්තන්ගේ ඇසුර නිසා අපිත් ඒ වගේ ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඊටමත් පැහැදිලිව දේශනා කරන්නේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට ඊටමත්ම කල්පනාකාරීව සැබෑ පුජ්‍යලයා කවුද? සිල්වතා කවුද? දුසිල්වතා කවුද? ප්‍රඥාවන්තයා කවුද? මෝඩයා කවුද කියන මෙන්න මේ ආකාරයට පුජ්‍යලයන් තෝරා බේරාගෙන අපි ඇසුරු කරන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙම ඇසුරු කරන්න අපි උත්සාහවන්ත වෙනවා නම් පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පatti ළඟා කරගන්න. යහපත් මිතුරන් ඇසුරු කරන්නට, පාප මිත්‍රයන් බැහැර කරන්නට මෙන්න මේ ආකාරයට අපේ බුදුරජාණන් වහන්සේ විවිධාකාර අවස්ථාවල මේ පුජ්‍යලයාගේ චරිත ස්වභාවයන් පිළිබඳව පින්නතුනි දේශනා කරලා තිබෙනවා. එතකොට මේ වලාහක සූත්‍රය අරගත්තාම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා කලින් සඳහන් කරන්නට යෙදුන ඒ චරිත ස්වභාවයන්ටම සමානකම් දක්වන පුජ්‍යලයෝ හතර දිනක් පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්න පින්නතුනි. ඒ නිසා මේ සූත්‍ර දේශනා සඳහන් කරන කාරණාවන් ටික අපි ඊ타ත්ම හොඳින් ඊ타ත්ම මනවින් අවබෝධයෙන් යුක්තව කල්පනාකාරීව අපි කටයුතු කරනවා නම් අපිට අන්නේ පුජ්‍යලයන්ගේ චරිත ස්වභාවයන් ගති ලක්ෂණ මනාව හඳුනාගෙන මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැහි වලාකුලකට උපමා කරලා මේ දේශනා කරන් තියදෙන මේ පුජ්‍යලිය හතර දෙනාගේ ස්වභාවයන් පිළිබඳව නැවත වතාවක් භික්ෂූන් වහන්සේලාට මේ ආකාරයට පැහැදිලි කරනවා. උන්වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ පුග්ගලා ගජ්ජිතා හෝතිනෝ වස්සිතා බුදුහාඳුර අහනවා කොහොමද මහණෙනි මේ කුජලයාගේ ස්වභාවය ගිගුම් දෙන වැසි නොවසින බුගුරෙන එහෙමත් නැත්නම් ගිගුම් දෙන වර්ෂාපතනයක් නොලැබෙන පුජ්‍යලයාගේ ස්වභාවය මොකක්ද? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ භාසිතා හෝති නෝ කර්තා. බුදුහාර දේශනා කරනවා මහණෙනි මේ සමාජයේ මිනිස්සු ඉන්නවා කියව කියවා ඉන්නවා. කතා කරනවා විතරයි ඒ වුණාට ක්‍රියා කරන්නේ නැහැ. යම් කිසි දෙයක් මම අහවල් දේ කරනවා අහවල් දේ කරනවා නම් හොඳයි මේ මේ දේවල් කරන එක වටිනවා මේ ආදි වශයෙන් මේ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නවා විවිධාකාර දේවල් කරනවා නම් හොඳයි මේවා කළ යුතුයි කියලා ප්‍රකාශ කරන සමහර ආකාරයේ මිනිසුන් කල්පනා කරනවා මිනිසු කියනවා සීල් සමාදන් වෙන්න ඕනේ සීල් ගන්න ඕනේ දන් දෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ මේ ආදී වශයෙන් මෙවැනි දේවල් කළ යුතුයි කරන්න ඕනේ කියලා කිව්වාට පින්නතුනි ඒ දේවල් නොකරන මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා. හරියට කොයි වගේද? හඬ නගනවා, ගිගුම් දෙනවා, වර්ෂාපතනයක් නැහැ කියන දේ ඒතනත්තා කරන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට බුදුහාමුදුරෝ දේශනා කරන ඒවං කෝ භික්කවේ පුද්ගලෝ ගජ්ජිතා හෝති නෝ වාසිතා මෙන්න මේ ආකාරයට මේ මිනිස්සු ගිගුම් දෙනවා වැසි වසින්නේ නැහැ සේයතාපිසෝ භික්කවේ වලාහකෝ ගජ්ජිතා නෝ වස්සිතා හරියට ගිගුම් දෙනවා වැසි වසින්නේ නැති වලාකුලක් හා සමාන පුජ්‍යලයාගේ ස්වභාවය මෙන්න මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ පින්නතුන දෙවෙනි පුජ්‍යලයාගේ ස්වභාවය පැහැදිලි කරනවා. කවුද මේ පුජ්‍යලයා? කතාංච භික්කවේ පුද්ගලෝ වස්සිතා හෝති නෝ ගජ්ජිතා. බුදුහාරෝ දේශනා කරනවා මහණෙනි කවුද ගර්ජනා වැසි වසින ගර්ජනා කරන්නේ නැති වස්සිතා හෝති නෝ ගජ්ජිතා. වැසි වසිනවා. හැබැයි ගර්ජනා කරන්නේ නැහැ. හඬ නගන්නේ නැහැ. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කත්තා හෝති මහණෙනි මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා ක්‍රියාවෙන් යම් යම් දේවල් කරනවා වැඩ කරනවා ඒ මිනිස්සු තමන්ට යමක් කරන්න තිබෙනවා නම් ඒ දේවල් කරනවා ඒ දේවල් කරනවා හැබැයි නොභාසිත තමන් කරන දේවල් කියන්නේ නැහැ නිහඬව ඉඳගෙන තමන්ට මේ සමාජයේ යම්කිසි දෙයක් කරන්න තිබෙනවා නම් අන්නේ කළ යුතු දේවල් මොනවද? Taman නොකළ යුතු දේවල් මොනවද කියලා හොඳින් තෝරා බේරාගෙන මේ සමාජයට යහපතක් ගෙන දෙන ආකාරයේ දේවල් ඒ මිනිස්සු කරනවා. අන්න ඒ අය Taman කරන්නේ මොනවද කියලා කියව කීවා ඉන්නේ නැතුව Tamanගෙන් වෙන්න ඕනෑ දේවල් නිසි වේලාට ඉෂ්ට කරනවා. මෙන්න මේ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි පින්නතුනි එවං කෝ භික්කවේ පුද්ගලෝ වස්සිතා හෝති නෝ ගජ්ජිතා මෙන්න මේ ආකාරයට මේ මිනිසයා වසිනවා හැබැයි ගර්ජනා කරන්නේ නැහැ සේයතාපිසෝ භික්කවේ වලාහකෝ වස්සිතා නෝ ගජ්ජිතා හරියට කොයි වගේද කියනවා නම් වැහි වලාකුලක් තිබෙනවා ඒ වැහි වලාකුලෙන් වැසි ලබා දෙනවා වැහි බිඳු වැටෙනවා ඒ වුණාට ගර්ජනා කරන්නේ නැහැ, ගිගුම් දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පුජ්‍යලයෝ මේ සමාජයේ ජීවත් වෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පුජ්‍යලයාගේ ස්වභාවය දේශනා කරනවා. කතංච භික්කවේ පුද්ගලෝ නේව ගජ්ජිතා හෝති නොවස්සිතා. මහණෙනි මේ ලෝකයේ ඉන්නවා තවත් පුජ්‍යලයෙක් ගර්ජනා කරන්නේත් නැහැ, වැසි වසින්නෙත් නැහැ. හඬ නගන්නෙත් නැහැ කියන්නේ ශබ්දයක් නගන්නේත් නැහැ වර්ෂාවක් ලැබෙන්නේත් නැහැ මේ පුජ්‍යලයාගේ ස්වභාවය මොකක්ද ඉද දික්කවේ ඒකච්චෝ පුද්ගලා නේව භාසිතා හෝති නෝකත්තක් මහණෙනි ඒ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි කිසිවක් කියන්නේත් නැහැ කිසිම දෙයක් කරන්නේත් නැහැ එවං කෝ භික්කවේ පුද්ගලෝ නේව ගජ්ජිතා හෝති නොවසිතා මෙන්න මේ ආකාරයට මහණෙනි මේ පුජ්‍යලයා ගර්ජනා කරන්නෙත් නැහැ වැසි ලබා දෙන්නෙත් නැහැ සේයතාපිසෝ භික්කවේ වලාහකෝ නේව ගජිතානෝ වස්සිතා හරියට කොයි වගේද කියනවනම් මේ පුජ්‍යලයා අර වැහි වලාකුලක් තිබෙනවා ගර්ජනා කරන්නෙත් නැහැ වැසි ලබා දෙන්නෙත් නැහැ කිසිදු ප්‍රයෝජනයක් නැතිව වැහි වලාකුළු තිබෙනවා පළක් නැහැ ගර්ජනා කරන්නෙත් නැහැ, වැසිලා බාදින්නෙත් නැහැ. අන්න ඒ වගේ මේ මනුෂ්‍ය සමාජයේ මිනිසු ජීවත් වෙනවා යමක් කියන්නෙත් නැහැ, යමක් කරන්නෙත් නැහැ. ඒ තුන්වෙනි පුජ්‍යලයාගේ චරිතස්ස භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි හතරවෙනි පුජ්‍යලයා කවුද කියලා. කතංච භික්කවේ පුද්ගලෝ ගජ්ජිතාච හෝති වස්සිතාච මහණෙනි කවුද ගර්ජනා කරන්නේ ගිගුම් දෙන්නේ ඒ වගේම වැසි ලබා දෙන්නේ. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ භාසිතාච හෝති කත්තාච මහණෙනි මේ සමාජයේ නැත්නම් මේ ලෝකයේ තවත් පුජ්‍යල කොට්ටාසයක් ඉන්නවා භාසිතාච හෝති කියනවා කත්තාච කරනවා මේ ආකාරයට කියන දේ කරන පුජ්‍යලයෝ මේ සමාජයේ ජීවත් වෙනවා ඒවං කෝ භික්කවේ පුද්ගලා ගජ්ජිතාච හෝති වස්සිතාච මේ ආකාරයට මහණෙනි මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙනවා හරියට වැහි වලාකුලක් වගේ ගර්ජනා කරනවා ගර්ජනා කරන්නාseම වැසි ලබා දෙනවා බුදුහාමරෝ පින්නතුනි මෙන්න මේ ආකාරයට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ ලෝකයේ වැහි වලාකුළු වර්ග හතරක් තිබෙනවා ගර්ජනා කරනවා වැසි ලබා දෙන්නේ නැති වැසි ලබා දෙනවා ගර්ජනා කරන්නේ නැති ගර්ජනා කරන්නෙත් නැති වැසි ලබා දෙන්නෙත් නැති ගර්ජනා කරන වැසි ලබා දෙන වැහි බලාකුළු හා සමාන පුජ්‍යලයෝ හතර දෙනෙක් මේ සමාජයේ ජීවත් වෙනවා ඒ හතර දෙනාගේ ස්වභාවයන් මොනවද යමක් කරනවා කියන්නේ නැහැ යමක් කියනවා කරන්නේ නැහැ යමක් කියන්නේත් නැහැ කරන්නේත් නැහැ ඒ වගේම යමක් කරනවා ඒ වගේම කියන දේ කරනවා. මෙන්න මේ ආකාරයට මේ සමාජයේ ජීවත් වෙන මේ පුජ්‍යලයෝ හතර දෙනා සම්බන්ධයෙන් අපි සාමාන්‍ය වශයෙන් කතා කරලා බලනකොට පින්නතුණි අපිට එදිනදා සමාජයේ මෙවැනි මිනිසුන් ඕනතරම් මුණ ගැසෙනවා. විශේෂයෙන්ම අපි මේ සමාජයේ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සිංහලෝවා සූත්‍රයේදී සමාජ සම්බන්ධතා පවත්වන්න ඕනේ කණ්ඩායම් කිහිපයක් පිළිබඳව උන්වහන්සේ දේශනා කළා තිබෙනවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්ත දාරා දිසා පච්චා මිත්තා මච්ඡා ච උත්තරා දාස කම්ම කරා හෙට්ට උද්දං සමන බ්‍රාහමනාදි වශයෙන් මාපිය දූදරු සම්බන්ධතාවය එවැගේම ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය එවැගේම ස්වාමි භාර්යා සම්බන්ධතාවය එවැගේම මිත්‍ර මාත්‍ය සම්බන්ධතාවය, එවැගේම සේව්‍ය සේවක සම්බන්ධතාවය, එවැගේම ශ්‍රමණ බ්‍රාහමණයන් සහ ගිහියන් අතර තිබෙන සම්බන්ධතාවය. මේ එක එක සමාජ කණ්ඩායම් වල ඉන්න මේ එක එක පුජ්‍යලය අරගත්තාම පින්නතුනි මේ එක එක පුජ්‍යලයාට තිබෙනවා යුතුයකම් හා වගකීම් කියලා කොටාසයක් මේ සමාජයේ ජීවිතන බොහෝ දෙනෙක් අපි අරගත්තාම විශේෂයෙන්ම සමහර වෙලාවට දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉෂ්ට කරන්න තිබෙන යුතුයකම් කොටාසය ඉතු නොකරන දෙමව්පියන් ඉන්නවා. කියන දේ කරන්නේ නැති, ඒ වගේම කරන දේවල් කියන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේම තමයි දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියන්ට තමන්ගෙන් ඉටු වෙන තිබෙන දේවල් නොකරන විශේෂයෙන්ම කරන්න තිබෙන දේවල් කරන්නේ නැති ඒ වගේම කරන දේවල් කියන්නේ නැති මේ ආකාරයට විවිධාකාර පුජ්‍යලයන් මේ සමාජයේ ජීවත් වෙනවා එතකොට මෙන්න මේ ආකාරයට අපි මේ සමාජ විවිධ පුජ්‍යලයන් එක්ක ජීවත් වෙනකොට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි අපි කියන දේ කරන කරන දේ කියන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී පුජ්‍යලේ බවට අපිපත් වෙන්න ඕනේ යථාවාදී තථාකාරී කියන්නේ යම් කිසි දෙයක් කියනවා නම් ඒ කියන දේ කරන්නට ඕනේ යම්කිසි දෙයක් කරනවා නම් ඒ කරන දේ නොසඟවා ප්‍රකාශ කරන්නට පුළුවන් ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් පුජ්‍යලයාගා තිබෙන්න ඕනේ. මෙහිදී අදහස් කරන්නේ කිසිසේත්ම අපි යම්කිසි දෙයක් කියනවා කියන දේ කරන කරනවා කරන දේ කියන වචනයෙන් අදහස් කරන්නේ නැහැ පින්නතුනේ අපි අපේ ජීවිතවලින් පස්පව් දස කුසල් කළ යුතුයි කියලා. මෙහිදී විශේෂයෙන්ම යමක් කියනවා යමක් කරනවා යමක් කරනවා යමක් කියනවා කියන මේ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි තමන් කරන්න ඕනේ දේවල් මොනවද කියලා නිසම්මකාරිනෝ සොයලා බලලා තමන්ගේ ජීවිතයෙන් කරන්න ඕනේ දේම පමණ කපි කරන්නට ඕනේ විශේෂයෙන්ම පස්පව් දස අකුසල් වලින් වැළකීලා දස කුසල් අපිට කරන්න පුළුවන් නම් දස පුණ්‍ය ක්‍රියාවන්හි අපිට නිරත වෙන්න පුළුවන් නම් දස කුසල් කරන දස පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙන පුජ්‍යලයාට පින්නතුනේ පුළුවන්කම ලැබෙනවා කියන දේ කරන්නට කරන දේ කියන්නට ඒ වගේම විශේෂයෙන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකම් කිරීමෙන් වැළකීලා කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීලා තමන්ගේ කයෙන් සිද්ධ වෙන්න තිබෙන වැරදි තුනකින් අපි ඈත් වෙලා ඒ තැනැත්තා ගාව තිබෙන්නට ඕන චරිත ලක්ෂණය තමයි මොකක්ද? පානාති පාතං පහාය පානාති පාතා පටිවිරතෝ නිහීත දණ්ඩෝ නිහීත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති මෙන්න මේ ආකාරයට යම්කිසි පුජ්‍යලයක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතේ අතහැරලා දඬුම ගුරු දැරීමෙන් වැළකීලා අවියාද දැරීමෙන් වැළකීලා එවැගේම ප්‍රාණඝාතයේ පිළිබඳ ලැජ්ජාවක් තමන්ගේ හදවතේ තබාගෙන ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ආදී මෙන්න මේ ගුණ ධර්මයන් තමන්ගේ හදවතේ තැම්පත් කරගෙන ඒ අනුව කටයුතු කරන පුජ්‍යලයෙක් මේ සමාජයේ ජීවත් වෙනවා නම් පින්නතුනි අන්න ඒ තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා තමන් කරන දේ කියන්නේ. තමන් කියන දේ කරන්නේ එහෙම නැතුව තමන් මේ සමාජයේ ජීවත් වෙමින් වැරදි ක්‍රියාවන් සිද්ධ කරන පුජ්‍යලයක් වශයෙන් නම් ජීවත් වෙන්නේ විශේෂයෙන්ම අප සඳහන් කරන ආකාරයට බුදුහාර දේශනා කරන පතිරූපකෝ මත්තිකෝ කුණ්ඩලෝව ලෝහට්ඨ මාසෝ සුවන්න චන්නෝ අන්තෝ අසුද්ධෝ බහිසෝබමානෝ චරන්ති බාලා පරිවාර චන්න මේ සමාජයේ සමහර කට්ටිය ජීවත් වෙනවා පින්නතුනි පතිරූපකෝ මත්තිකෝ කුණ්ඩලෝ මැටියෙන් හදලා රත්තරන් ආලේප කරාම සම්භාජන වගේ මේ සමාජයේ ජීවත් වෙන. ඒ වගේම ලෝහට්ට මාසෝ සුවන්න චන්නෝ යකඩයෙන් හදලා රත්තරන් ආලේප කලාගෙන් පස්සේ රත්තරන් වගේ රත්තරන් භාණ්ඩ වගේ පෙනී සිටින භාණ්ඩ මේ සමාජයේ තිබෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ පුජ්‍යලයෝ අභ්‍යන්තරයෙන් අසුද්ධව බාහිර පෙනුමෙන් ඉතාමත් ප්‍රසන්නව මේ සමාජයේ ජීවත් වෙනවා වැරදි ක්‍රියාවන් සිද්ධ කරමින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි වැරදි ක්‍රියාවන් කරන්න කියන එක නෙමෙයි තමන් වැරදි ක්‍රියාවක් කරනවා කියලා ඒ කිව්ව දේ කරන්න කියන එක නෙමෙයි මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ කුමක්ද පැහැදිලි කරන්නේ තමන් හොඳ දේවල් කරන බව ප්‍රකාශ කරන්න ඕනේ තමන් දන් දෙනවයි කියලා කියන්න ඕනේ දන් දෙන්නට ඕනේ තමන් සීල් සමාදන් වෙන බව තමන් සීලවන්ත පුජ්‍යලේ බව ප්‍රකාශ කරන්නට ඕනේ සීලය ආරක්ෂා කරගන්නට ඕනේ තමන් පරිත්‍යාගශීලී පුජ්‍යලේ බව ප්‍රකාශ කරන්නට ඕනේ, ලෝභය අතහරින්නට ඕනේ, තමන්ගේ හදවතේ තිබෙන ඊර්ෂ්‍යාව අතහරින්නට ඕනේ, ක්‍රෝධය අතහරින්නට ඕනේ, වෛරය අතහරින්නට ඕනේ, පරිකෙනීම අතහරින්නට ඕනේ. මෙන්න මේවා අතහැරලා මම ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, කෘතගුණ සැලකීම ආදී ගුණධර්මයන් ප්‍රගුණ කරනවා, වඩනවා, වර්ධනය කරනවා කියන මෙන්න මේ ප්‍රකාශය සමාජයේ සිද්ධ කරන්න පුළුවන් නම් පින්නතුනි අන්න ඒත නැත්තා තමන් මේ ලෝකේ ජීවත් වෙනකොට ගර්ජනා කරන වැසි ලබා දෙන බලාකුලක් හා සමාන තත්ත්වයෙන් අපිට සලකන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයට පින්නතුනි අපි විශේෂයෙන්ම සාකච්ඡා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු පින්නතුනි විවිධයි විෂමයි කියලා. නානත්ත්‍ය කාය, නානත්ත්‍ය සංඥා විවිධාකාර හැඟීම් තිබෙන විවිධාකාර සංඥාවන් තිබෙන එවාගෙම විවිධාකාර රූපයන්ගෙන් තමයි මේ සමාජයේ මිනිස්සු පෙනී සිටින්නේ සමහර වෙලාවට මිනිස්සු මේ පුජ්‍යලයන් අපි අසුරු නිසුරු කරන්න ගියපුවාම විවිධාකාර රැවටිීම් වලට පවා අපි ලක් වෙනවා. උදාහරණයක් වශයෙන් අරගත්තොත් එහෙම රටකින දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. එක එක පක්ෂ මේ රටේ මිනිස්සු ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා විවිධාකාර පොරොන්දු ලබා දෙනවා. සමහර වෙලාවට ඔවුන් බලයටපත් වුනහම මේ මේ දේවල් කරනවා මේ මේ දේවල් කරනවා ආදි වශයෙන් මිනිසුන්ට ලබා දෙන පොරොන්දු මත එම ජනතාව රැවටිලා එම පක්ෂයේ ජයග්‍රහණය කරවන්න අපි ඡන්දය ලබා දෙනවා හැබැයි ජයග්‍රහණය කළායින් පස්සේ තමන් අර ඡන්දය ලබා ගැනීමට ප්‍රථම ප්‍රකාශ කරපු කිසි දෙයක් බලයටපත් වුණාගෙන් පස්සේ ඒ නොකරන්න පුළුවන් මෙන්න මේ ආකාර මේ සමාජයේ මිනිස්සු විවිධාකාර පුජ්‍යව හවට්ටන්න පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට විවාහයක් කරගන්න බලාපොරොත්තු වෙන පිරිමියෙක් තමන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවට විවිධාකාර පොරොන්දු දෙන්න පුළුවන්. තමන් විවාහ වුණාගෙන් පස්සේ අර සලකන ආකාරය පිළිබඳව හැබැයි ඒ වුණාට විවාහයෙන් පස්සේ ඒ පොරොන්දු කඩ කරලා ඒ තමන් පොරොන්දු වෙච්ච තමන් කියාපු කිසි දෙයක් නොකරන මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා මෙන්න මේ ආකාරයට බොරු පොරොන්දු ලබා දෙලා ඒ වගේ මේ පොරොන්දු කඩ කරන මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න එවැනි මිනිසුන් තේරුම් බේරුම් කරගෙන එවැනි මිනිසුන් පිළිබඳ හඳුනාගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි හොඳින් හඳුනා ගන්න ඕන වැහි වලාකුලක් බර වූ පමණින් අපිට වැසි ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ගර්ජනාවන් කළ පමණින් ගිගුම් දුන් පමණින් අපිට වැසි ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අධ්‍යක්ීමෙන් අද ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. නිරන්තරයෙන්ම අහස ගොරවනවා, වැසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිදු ගෙරවීමක්, දිගුමක් නැතුව අපිට වැසි ලැබෙනවා. මෙන්න මේ ආකාරයට මේ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලයන් අතරින් අපි හඳුනා ගන්න ඕනේ තමන් කියන්නේ නැති උනත් තමන් ප්‍රකාශ නොකලත් මේ සමාජයට යහපතක් ගෙන දෙන තමන්ට වැඩක් ඇති අනුන්ට වැඩක් ඇති සම්පප්පලාප දොඩබන් නැති ප්‍රයෝජනවත් වචන ප්‍රකාශ කර මිනිසුන් ඉන්නවා නම් එවැනි මිනිසුන් ආශ්‍රය කරන්නටත් ඒ වගේම මේ සමාජයේ විශේෂයෙන්ම ජීවත් වෙන යමක් කියන යමක් කරන තමන්ටත් වැඩක් ඇති අනුන්ටත් වැඩක් ඇති දෙපිරිසටම එසේත් නැතිනම් උභයාර්ථ සංසිද්ධිය සලසා දීමට හැකියාව තිබෙන මිනිසුන් මේ සමාජයේ ජීවත් වෙනවා අන්න එවැනි මිනිසුන් තෝරා බේරාගෙන එවැනි මිනිසුන් අපිට අසුමිනිසුරු කරන්න පුළුවන් නම් පින්නතුනි අපිට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය කල්යාණ මිත්‍ර සම්පත්තිය හරහා ඊ타ත්ම සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමදෙනාම කල්පනා කරන්න ඕනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දේශනාවකට වදාළ මේ පඨම බලාහක සූත්‍රයේ සඳහන් වෙන කරුණ වලට අනුව ඒහා උපමා කරන් තිබෙන මේ පුජ්‍යලයන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන තමන්ගේ ජීවිතයට යහපත් මිනිසුන් පමණක් ළඟා කරගන්නට තමන් අදිෂ්ඨාන කරගන්නා ලෙස සිහිපත් කරමින් විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ඔබේ ජීවිතයට යමක් අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් කර ගැනීමටත් අවසානයේදී අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන උතුම් වූ අමා මහා මහණ වෙනින් සැනසීම සාක්ෂාත් කරගන්නටත් මේ ධර්මානිසංස හේතු වේවා වාසනා වේවා කියලා හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිපීඨයේ පීඨාධිපති මහාචාර්ය අතිපූජනීය මොරගොල්ලාගම උපරතන ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි. මේ මතක් කිරීම අද රාත්‍රියේ 8ට ප්‍රචාරය වන රාත්‍රී ධර්මානුශාසනා පිළිබඳවයි දේශිකාන් වහන්සේ පූජ්‍යපාද සන්නස්ගම බුද්ධප්‍රිය ස්වාමින්ද්‍රයන් වහන්සේ රාත්‍රී 8ට ඔබට එම ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැකියි